මේ ද්වය කියන පදේ කියලා කියන්නේ දෙකක් ඈඳුත්තක් දෙකට බෙදිච්ච ගතියක් කියන එකක්. ඒකේ ඒ සූත්‍රයේ තිසල ද්වය සූත්‍රයක් තියෙනවා මේක සඳහන් කරලා තියෙන්නේ ද්විතීය ද්වය සූත්‍රය කියලා. ඉතින් මේකෙදී අපි ගිය පාරත් මතක් කරගත්ත විදිහට මේ සලායතන ධර්ම පිළිබඳව එක විදිහක අපි දත්නා නමුත් තවත් ඇතුළතකින් නැත්නම් ගැඹුරකින් මේ සලායතන පිළිබඳව සරුවච්චන් වහන්සේ අපිට උගන්නන්ට අවස්ථාව සලසා ගන්න. ඒකදී විශේෂයෙන්ම දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සලායතන හෝ නැත්නම් පංච ඉන්ද්‍රිය පංච පංචේන්ද්‍රිය යන්හි අත්තාවු මේ සැලෙන ලෙලෙන බව. එහෙම නැත්නම් ඇතිව අනිත්‍ය ස්වභාවය. ඒක මෙහිදී මූල ධර්මයක් අනුවත් නැත්නම් තර්කයකට අනුවත් සරුවච්චන් වහන්සේ කිනෑර දක්වනවා නමුත් ඒ දක්වන ඒ මූල ධර්මයම පමණක් අරගත්තට කොච්චර ඒකේ ගැඹුරකට බැස්සත් පුද්ගලයාගේ අවබෝධයක් ඒකේ භාවනාමය වශයෙන් සිදු වෙන්නේ නැහැ. නැත්නම් අස්පනා අපිට අවබෝධයකට ඒක කෙලින්ම සහයෝගය දක්වන්නේ නැහැ. නමුත් වක්‍රව සහයෝගය දක්වනවා. යම් කිසිදයකට භාවනා කරන කෙනෙක් නැත්නම් තමන්ගේ අත්දැකීම් ප්‍රමාණයක් තියෙන කෙනෙක් මේ ධර්මය නැත්නම් මේ කියන තර්කය මේ කියන මූල ධර්මය අනුව ගත්තොත් ඒ පුද්ගලයාට තමන් භාවනාවෙන් ලබාගත් මේ දේවල් ගැඹුරකින් නැත්නම් ලොකු භක්තියකින් ලොකු විශ්වාසයකින් වටහා ගන්න පුළුවන් වෙනවාත් හා සමගම තව කෙනෙකුට ඒක කතා කිරීමේදී තව කෙනෙකුට ඒක ඒත්තු ගන්නවා දීමේදී ලොකු පිටුහලක් වෙන්න ඉඩ තියෙනවා මේකෙන් මේ උල්පන්දන් දීමක් කරන්න යන්නේ මේ උගන්වන්න හදන කතාවක්. නමුත් ඒ තව කෙනෙක් එක සාකච්ඡා කරනකොට ඒ පුද්ගලයාට මේ හිත අන්‍ය විහිිත වෙන්න දෙන්නේ නැතුව හරියට කාරණාවට යොමු කරවලා ඒ කතා කරන දේ හේතු ගැනීමට නම් දෙදෙනාගේම කතාවේ ශික්ෂණයක් තියෙන්න ඕනේ ව්‍යාකරණයක් තියෙන්න ඕනේ ඒකට තමයි අපේ ශාසනයේ සාමාන්‍යයෙන් ඔය සිව්පිලිසිම්බියා කියලා සඳහන් කරන්නේ අන්න ඒකටත් ලොකු උදව්වක් වෙනවා මේ ਸਰවචනාංශිකේ මේ වගේ සූත්‍ර නිතර සාකච්ඡා කරන එක. ඒදී මූලධර්මයේ තමයි තර්කේ තමයි මේකේ තියෙන සූත්‍රය මතු කරලා පෙන්නන්නේ. නමුත් ඒක විසමරලා තියෙන්නේ මොකද සාරවත්න දේශනාවක් නිසා. ඒකෙම තවත් අපට නිවැරදි මාතෘ දාගන්න නම් හරි පාරට ගන්න නම් අපි නිතරම මේ භාවනාව ඉස්සර කරගෙන මේ ධර්ම වලින් මේ භාවනාවට පිටිවහලක් ආධාරයක් උපකාරයක් කර ගැනීම තමයි ඉස්සර කරන්න ඕනේ. මේකදී සරුවච්චනේ සඳහන් කරනවා ද්වයං හි බික්කවේ පටිච්ච විඥාන සම්භෝති. මහණෙනි මේ විඥාණය අපි මේ දේවල් තව දෙයකින් වෙන්කොට දැනගන්නා ගතිය. මේ නැත්තම් අපි කියනවා නම් පණ ඇති බවට මොනවද ලකුණ කියලා බැලුවොත් ගෝධනේ කියන්නේ අවිඥානක සවිඥානක කියලා කියනවා සවිඥානකයි කියලා කියනවා පණ ඇති අවිඥානකයි කියලා කියනවා පණ නැති ගස් කල් වලට අපි කියන අවිඥානික වස්තු කියලා. ඒ මොකද ඒකට විඥානයක් නැහැ. ඒකට Taman ඉදිරියේ තියෙන දේවල් වල ඇති වෙනස්කම් වෙන්කොට දැනගැනීමේ ශක්තියක් නැහැ. ඒ ඒට සාපේක්ෂව සවිඥානික වස්තුන් වල තියෙන්නේ Taman ඒ අසුරු කරන පරිසරයත් ඇතුළත උපකරණ ආයුධات අංග ප්‍රත්‍යංගات එකින් එක වෙන්කොට දැනගන්න වෙන්කොට විඳ ගන්න වෙන්කොට හසුරුවා ගන්න උදව් උපකාර වෙන විදිහේ වෙන්කොට දැනගන්නා ඥානයක් තමයි විඥානය කියලා කියන්නේ. ඒක නිසා සරුවච්චන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සර මේ ආත්ම පැත්තෙන් නැත්නම් ආත්මයක් තියෙනවා කියන පැත්තෙන් ගාව බලනකොට ඒ අත්ෝ මේ රූප තියෙන සේරම ආත්ම නෙවෙයි කියලා බාරගත්තා. ඒ කියන්නේ ආත්මේ නැතිත් රූප තියෙන්න පුළුවන්. ඒ වගේම වේදනා තන්නිකරම ආත්මයේ අනන්‍යතාවය විදිහට බාර ගන්න කැමති නෑ. ඒවා තිබුණත් නැතත් ආත්මයට ප්‍රතිපක්ෂ මේ ආත්මයට ස්වාධීන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඊට වැඩි ටිකක් ගැඹුරින් සංඥා සංස්කාර වගේ සෑම දෙයකම තර්කයෙන් පෙන්වන්න පුළුවන් ඒවා තිබුණත් නැතත් ආත්මීය වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් නමුත් අන්තිමටම අඩුම කරපු තැන තමයි කිව්වේ විඥානයේ පවතිනවා නම් ආත්මය තියෙනවා ආත්මය තියෙනවා නම් විඥානය තියෙනවා කියන තැන තමයි තියෙන්නේ. ඒ කට්ටිය කෝෂ නියාමයක් තමයි කියලා තියෙන්නේ. බාහිරම තියෙන රූප කෝෂයක්. ඒ කෝෂයේ ඇතුළත සියුම්ම නාමයක් වශයෙන් වේදනා කෝෂය තියෙනවා. වේදනා කෝෂය ඇතුළත සංඥා කෝෂය තියෙනවා. සංඥා කෝෂය ඇතුළත සංස්කාර කෝෂය තියෙනවා. ඒක මැද මේ ආත්ම සාරයේ වශයෙන් විඥානය තමයි ගෙනහැර දැක්වෙන්නේ. ඒ නිසා එයත්තු හිතාගත්තා මිනිස්යා මරුණට ඒ විඥානය ගමන් කරන නිසා රූප වේදනා සංඥා සංස්කාර වෙනස් වෙන සුළුයි විඥානය වෙනස් නොවන සුළුයි. විඥානය තමයි මේ ආත්මෙන් ආත්මයට ගමන් කරන්නේ. පොඩි කාලේ ඉඳලා ලොකු කාලේ දක්වාම වැඩුණේ. ඒ නිසා ආත්මය කියලා නම් කරනවා නම් ආත්මය කියලා හඳුනා ගන්නවා නම් අනන්‍යතාවයක් දෙනවා නම් කිට්ටුවෙම වරදි අඩුවෙන්ම දෙන්න පුළුවන් දේ විදිහට විඥාණය ඇති කළ දෙල තිබුණා. එනිසා සර්වචන් වහන්සේට රූප අනාත්මයි කියලා ඉච්ඡරම මේ ඔප්පු කරලා පෙන්වන්නට තරම් තර්කයක් ඉතුරුලා තිබුණේ නෑ. එවකට හිටපු සීල සම්පන්න මේ සමාධි සම්පන්න බමුණොත් ඒක පිළිඅරගෙන තිබුණා. ඒ වගේම වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන දේවල් තර්කවල තිබුණාට බොහෝ විට කුශාග්‍ර බුද්ධිමත් ඇත්තෝ එව්ව නෙමෙයි ආත්මය කියන්නේ නමුත් විඥානය නම් ආත්මය තමයි කියන තැනට තමයි එකතු වෙන්නේ. ඉතින් එතෙන්දි සර්වඥන් වහන්සේට සිද්ධ වෙච්ච ප්‍රධාන බුද්ධ කෘත්‍යය තමයි විඥානයත් අනාත්මයි ඒ විතරක් නෙමෙයි අනිච්චයි දුක්ඛයි කියලා පෙන්නනවා. අන්න ඒකට ගහන යකුළු පහරක් තමයි මේ පළවෙනිම ප්‍රකාශයේ ද්වයං භික්කවේ පටිච්ච විඥානං සම්භෝති. මහණෙන් මේ විඥානයත් පටිච්ච සමුප්පන්නයක්. නිසා හටගන්න දෙයක් කියලායි කියන්නේ. පටිච්චසමුප්පන්න ධර්මයට මෑත කාලේ අපේ ආචාර්යවරු ඇති කරගත්ත අර්ථකථනය තමයි නිසා හට ගැනීම. විඥානීය යමක් නිසා හටගන්නේ. ඒ නිසා විඥානයේ අන්තිම සාරය නෙවෙයි. ඒකටත් හේතු වෙච්ච තව දෙයක් තියෙනවා. ඒ නිසා පටිච්චසමුප්පන්න ධර්මයක්. ඒ පටිච්චසමුප්පන්න ධර්මයේ දෙකක්. දෙකක් නිසයි විඥානය පහළ වෙන්නේ කියලා. ඉතින් මේකෙදී යම් කිසි කෙනෙක් ඒ අපි මේ ඉදපච්චේතාවේ එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පන්න භාවය නිසා හට ගැනීම දන්නේ නැති වුණොත් හිතනවා මූල හේතුවක් තිබුණා විඥානය වගේ හේතුවක් තිබුණා ඒ හේතු විඥානය මේ ජීව ආත්මයේ වශයෙන් සහ පරමාත්ම වශයෙන් දෙකට කැඩලා තිබුණට කවදා හෝ මේ ජීවාත්මය නැවත පරමාත්මයට ලංවීම තමයි මෝක්ෂය කියලා කියන්නේ. ඒ නිසා මේ ජීවාත්ම ලැබිලා තියෙන සෑම ජීවියෙක්ම පරමාත්මය අතින් මෙහෙය වෙනවා. පරමාත්මයේ කැමති විදිහට කටයුතු කළොත් නැවතත් මේ මරණයෙන් මත්තේ ජීව මේ මේ එක එකනා පෞද්ගලික ජීවාත්මය පරමාත්මයට එකතු වෙනවා. මෙන්න මේ විදිහට ඒ විඥානය කියන එක අන්තිම කෙලවර. එහෙම නැත්නම් ඒකට හේතු නැහැ. ඒක තමයි මූල හේතු වශයෙන් දක්වලා තිබුණේ. ඉතින් සර්වචනාංශයේ හිද්ද වුණා විඥානයත් හේතු මත පදාන් වෙලා තියෙනවා. දොයම් භික්කවේ පටිච්ච විඥාන සම්භෝති. විඥානයේ භූතිය සම්භෝතිය නැත්නම් හටගන්ම දෙකක් නිසා පහළ වෙන්නේ. කතංච භික්කවේ දොයම් පටිච්ච විඥානං සම්භෝති. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. සර්වචනසේ සඳහන් කරනවා දෙකක් හේතු කරගෙනයි විඥානය පහළ වෙන්නේ. මොකද මේ දෙක ඇහත් රූපයත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥාන. මෙතන චක්කු කියලා කියන්නේ මේ හි ඇසේයත් ආවෝපේ. ඒ නැත්තම් මේ ඒකටව කර්මජ රූප ඒ කර්මජ රූප උපවත් රූප මෙන්න පෙළ කර කර්ම නිසා ඇති වෙච්ච දෙයක් ඒක සංවේදී වෙන්නේ බාහිර රූප ධර්ම වලට. රූප කියනකොට අත දෙකක් අපට මේ ධර්මානුකූල වටනවා. නාම රූප කියනකොට වැටෙන රූපත් රූප වේදනා මේ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ රූප වලට වැටෙන්නේ මනින්ද කියන්න පුළුවන් දේවල් රූප. ඒ වගේ වේදනා සංඥා සංකාර කියලා කියන්නේ එහෙම මනින්ද කියන්න බෑ නාම ධර්ම කියලා. ඊට පස්සේ රූප කොටස ගත්තාම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කිව්වහම ඔක්කොම රූප තමයි. ඒකෙන් රූප කියලා කියන්නේ මේ වර්ණ රූප. ශබ්ද කියලා කියන්නේ ශබ්ද තරංග. රස, පහස. මේවා තේරටම කියනවා රූප කියලා. ඒ නිසා මෙතන මේ චක්ෂුෂ රූපය කියලා කියන්නේ ඇහැයතාව ඔපේ. ඒක ඒ ඇහැයතාව ඔපේ කියලා කියන්නේ හොඳට මේ පොට්ට වෙලිච්ච නැති, අන්ධ වෙච්ච නැති ඇස් දෙකක්. ඒක නැත්තම් මාසස තියෙනවා. ඒ මාසස කවදාකවත් විඥානයක් පහළ කරන්න පුළුවන් ශක්තියක් ඇති වෙන්නේ නැහැ. ඒකට රූපයක් ඇවිල්ලා කොකිට ඇවිල්ලා නැත්තම්. කොනිත් වෙන්නේ නැත්තම්. කුක්කුප් ඇවිල්ලා නැත්තම්. ඒ සද්දයක් වේදනාවක් මොකක් ආවත් මේ ඒ ඇහැ කොකිට වෙන්නේ නැහැ. කුපිත වෙන්නේ නැහැ. ඒකට විඥානයක් පහළ කිරීමේ ශක්තියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඇහැ අන්ධකාරේ කොච්චර වෙලා තිබුණත් ඒ අන්ධකාර ස්ථානේ කොච්චර රූප තිබුණත් ඇහැට මේවා දැක ගැනීමේ ශක්තිය නැහැ. ඒ මොකද හේතුව ඒ රූපේ ප්‍රකාශ වෙලා නැහැ. ප්‍රකාශ tattරපත් වෙලා නැහැ. නිදර්ශන tattරපත් වෙලා නැහැ. ආරම්මන tattරපත් වෙලා නැහැ. නිමිති ගන්න බෑ. ඒ නිසා ඇහැ ඒ වෙලාවට අන්ධයි කියලා කියනවා. මොකද ආලෝකේ නැහැ. අන්ධ පුද්ගලයෙක් වගේ තමයි. ඒ අන්ධ නැති වුණත් ඒ පුද්ගලයාට රූපයක් ඇවිල්ලා මේ වැදුන් නැත්නම් ඇහැ ක්‍රියාවත් වෙන්නේ නැහැ. ඇහැ ක්‍රියාවත් වෙනවයි කියලා කියන්නේ චක්කු විඥානේ එතෙන්ට පැහැර ගන්න, දැහැ ගන්න, චක්කු විඥා විඥානේ අවධානය ඉදිරියට යොමු කර ගන්න තරම් ඇහැ සමත් වෙන්නේ නැහැ. එතකොට විඥානේ පවතින්නේ වෙන දෙයක යෙදිලා. එක්ක කනට හුඟක් වෙලාවට අපිට අන්ධකාර වෙලාවට ඉන්නකොට කන හොඳට වැඩ කරනවා. ඒ ඇහෙන පුංචි ශබ්ද පව හොඳට ඇහෙන්න පටන් අර ගන්නවා. මොකද ආරක්ෂාව පිළිබඳව දැන් ඇහැ වගේ කියන්නේ නෑ. අන්ධකාරයේ ඉන්න නිසා සද්දවලින් තමයි දුවන්නේ. ඒකෝට හුඟක් වෙලාවට විඥානයේ කනට යොදවනවා. නමුත් යම් වෙලාවේ අකුණු විදුලක් අහලා වගේ රෑමක් දානේ එළියක් වැටුනොත් එකපාරටම අර සද්දවල තිබුණ හිත නැත්තම් චක්කුසෝත විඥානය එකපාරටම ඇහැට ඇදලා ගත්තකම චක්කු අර රූප වැටෙනවා වැටෙනකොටම ඇහැ කිචික වෙනවා ඇහ කුපිත වෙනවා. එතකොට චක්කු විඥානේ පහළ වෙනවා. ඒ නිසා ඇහත් රූපයක් කියන මේ දෙක අවශ්‍ය කරනවා චක්කු විඥානයක් පහළ වෙන්න. ඇත්තට මේ පුද්ගලයා ගත්තොත් මේ ක්ෂණ සම්පත්තිය ඇති පුද්ගලෙක් ඇහ කන දිව නාසය කය මන හොඳට වැඩ කරනවා. නමුත් හැම වෙලාවෙම අර විඥාණය අපි මේ මාතෘකාට මුල් කරගත්ත මේ විඥානේ දේවල් වෙන්කොට දැනගන්නා මේ නුවණ කවදාකවත් ඇහිම පවතිනවා නෙවෙයි. ඇහ විඥානයේ අවධානය තමන් දෙසට යොමු කරගන්න නම් ඒ ඇහැට ආපాతගත වෙච්ච රූපයක් තිබිය යුතුමයි. ඒ රූපේ ප්‍රකාශිත රූපයක් වෙන්න ඕන. අන්ධකාරය තියෙන එකක් වෙලා බෑ. නොපෙනෙන තරම් දුර තියෙන එකක් වෙලා බෑ. තමන්ගේ ආපాతගත ප්‍රදේශය තුල තියෙන ප්‍රකාශ රූපයක් තියෙනවනම් ඇහැ ඒ රූපයට වැදෙනකොටම එතෙන්ට චක්කු විඥානය පහළ වෙනවා. නිසා සරුවචන සඳහන් කරනවා කතංච බික්කවේ ද්වයං පටිච්ච විඥාන සම්භෝති චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මෙන්න මේ સંદર્ભය මෙන්න මේ ක්‍රියාවලිය හොඳට විවේකීව යෝගාවචරය දක ගන්නවා බොහෝ විට සක්මන් කරනකොට ඒ සක්මනේ හොඳ විනාඩි 10ක් 15ක් ගිහිල්ලා නිසිනින්ද හොඳට සක්මන සිදුවේගෙන යනකොට සක්මන දිගට ඇවිදින තාක්කල් ඒ වම් පාය දකුණු පාය වශයෙන් යටිකයේ මේ අවධානය යොමු වෙලා තියෙනවා. හිත සක්මනට යෙදිලා. නැත්තම් සක්මන භාවනාවට නංවලා. නැත්තම් පියවර වශයෙන් විපස්සනාට නංවමින් ගමන් කරනවා. ඒක යාදීගෙන යනවා. ගිහිල්ලා කෙලවරේ වාඩි හිට ගන්න. හිටගත්ත ගමන් අර පහේ අණුව වම දකුණ අණුව පවත්වාගෙන ගියේ සති සමාධිය වල යම් කිසි හෙල්ලිලා සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොටම ඒ පුද්ගලයා හිතගෙන ඉන්න බව මෙනෙහි කරන්න සූර වුණොත් අර සතියයි සමාධියයි ගමන් නොකරන හිටගෙන ඉන්න කයට යොමු කරගන්න සූර වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට හැරෙනවා. හැරෙන කොටත් පය ආනුව වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරන්න මතක් කරනවා. නමුත් යම් ආකාරයකට සතිය බිඳුනොත් ඔතනදී රූප බැලීමට හිතේ අවධානය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ අර පයේ ක්‍රියාකාරීත්ව වන වේදී තුණු හිත මේ ටිකක් අන්‍ය විහිිත වෙනකොට ඇහැ තමයි ඒ අවස්ථාව වැඩියෙන්ම උදුරගන්නේ. එතකොට කෙලවරේ හිටගත්තට පස්සේ යන්නේන කෙනෙක් Taman දිහාට එන කෙනෙක් එනතන් ලෝකෙ මොකක් හරි වෙන සිද්ධියකට හිත දුවනවා. දුවනකොටම අර කාය විඥානයේ තිබුණ හිත කාය විඥානයේ වශයෙන් තිබුණ හිත චක්කු විඥානයේ බවට පත් වෙනකොට මේ යෝගාවචරය සතිය කැඩෙනවා. නැත්තම් බහක්මනෙන් සතිය කැඩෙනවා. කැඩලා අර මේ චක්කු විඥානෙට නැත්නම් සක්මන් කරන්නෙක් වහිටපු කෙනා දැන් බලන්නෙක් බවට පත් වෙනවා. ඇත්තට මෙතන සතිය කැඩීම අවශ්‍යම නැහැ. නමුත් ආධුනිකය බොහෝ විට එතෙන්දි සතිය කැඩනවා කියලා තමයි ගණන් ගන්නෙ. මොකද හේතුව ඔහුගේ ජීවිස ගැනීම තියෙන්නේ පයේ නැත්නම් ධක්මනේ සතිය පවත්තන්නයි. සත්න ධක්මනෙන් එන කරමුණු භාවනාවට නම් වණ්ඩයි. නමුත් ඒක පාරට දැන් ඇහැ අපේ අවධානය ලක් කරලා යොමු කරගත්තාම සක්මන් කරන බවක් මතක නැතිවෙනවා. ඒක පාරට චක්කු විඥානේ පහළ වෙනවා. එතකොටම දැනගන්න පුළුවන් වුණොත් මේ සක්මන් කරපු කෙනා දකින්නෙක් බවටපත් වුණා. නැත්තම් මේ කාය විඥානයේ දැක පාට චක්කු විඥානයක් බවටපත් වුණා කියලා ඒ දැකගත්ත පමණින්ම ලොකු ආරක්ෂාවක් සැලසෙනවා නැවත තමයි සක්මන්ට යන්න පුළුවන් ගතියක් තියෙනවා. යම් විදියකට සක්මන් භාවනාවේ ලැබෙන භාවනා අත්දැකීමට වැඩිය හිත වර්ණගත් වෙන වර්ණවත් වෙන ආශා කරන පැහැර ගන්නාසුළු රූපයක් නම් දැක්කේ අර පළවෙනි සැරේ පහළ වෙච්ච චක්කු විඥානය මත දිගින් දිගට දිගින් දිගට දැකීමම දැකීම විශේෂයෙහිම චිත්ත වීදි දුවන්න පටන් ගන්නවා එතකොට මේ පුද්ගලයා දිගින් දිගට බලන්නෙක් බවට දකින්නෙක් බවට පත් වෙනකොට මේ පුද්ගලයාට සාමාන්‍ය අභිධර්මානුකූල විස්තර කරනවා චිත්ත වේදි හතරක්වත් දුවන්න ඕනයි කියලා අඩුම ගානේ Taman දකින්නේ ස්ත්‍රියවද්ද පුරුෂයේද්ද නිල් පාටද කොළ පාටද ළඟද දුරද කියලා වටහා ගන්න. මේ පළවෙනි චිත්ත වේදි 1 2 මොනම හැඟීමක්වත් දෙන්නේ කෙරෙන්නේ බොහෝ විට මේ අර හක්මන් කරන්න දකින්නෙක් බවට පත් වෙන හැලහොල්මන තමයි. අන්නේ හැලහොල්මනේ Taman ඡන්ද දෙන්නේ නැත්නම් තේරුම් අරගෙන වටහාගෙන වැඩිපුර මෙනෙහි කිරීම කරන්නේ සක්මනට නම් අර පිටින් රූපයක් දැක්කයි කියලා නැත්නම් හිත මේ විඥාණය චක්ක විඥාණයට කැඩුනයි කියලා ලুকু කලබලයක් කරන්නේ නැතුව නැවත සක්මනට ගන්න පුළුවන්. දැකපු දේ බොහොම ඉක්මනට අමතක වෙලා යන සුළුයි මොකද ඒකේ අංග ප්‍රත්‍යංග ව්‍යංජනානු ව්‍යංජන දැක්කේ නැහැ. යන්තම් අපි සිංහලෙන් කියන සුද්ධ දැක්කා විතරයි. එතකොටම මෙනෙහි කරලා ආපව සක්මන්ට ගන්න පුළුවන් වම වත් දකුණ වශයෙන් හැරිලා අනිත් පැත්තට යන්න පටන් ගත්තාම සක්මන්ට හිත හිටිනවා වැඩි. හුඟක් වෙලාවට මේ වාගේ මේ සක්මන් කරනකොට කෙලවරේදී මේ ඇති වෙන ඉරියව්ව වෙනස දිශාව වෙනස නිසා මේ විඥාණය ආයෙත් ස්වාධීනත්වයක් ලබනවා. ලැබපු ගමන් අවස්ථාව වැඩිපුරම ලැබෙන්නේ චක්කු විඥාණයට. එතකොට පේනවා මේ චක්කු විඥාණයට පැහැර ගැනීමේ කටයුත්ත කරන්න නම් ඒකට අදාළ විචිත්‍ර වර්ණවත් සමනල වර්ණවත් රූපයක් දිස්වෙන්න ඕන. ආපాతගත වෙන්න. ආපాతගත වෙනකොටම සක්මන් කරන බව මතක නැති වෙලා ඇහැ අපේ අවධානය ලක් කරගන්න. නැත්නම් චක්ක විඥානය පහළ වෙනවා. මේ චක්ක විඥානය පහළ වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ ඇහත් රූපයත් මේ කියන දෙක තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි හිතමු ඒ පුද්ගලයා සක්මන් කර කර ඉන්න ගමන් මෙනෙහි කරලා Taman රූපයක් දැක්කා හෝ දකිමින් ඉන්නවා කියලා දැනගත්තයි කියලා. දැනගන්නකොටම ඒ රූපයටනේ හිත යන්නේ රූපයටනේ හිත ආකර්ෂණය වෙන්නේ ඒක නෙමේ සක්මන අමතක වෙලා සක්මන් කරන්නේ බව අමතක වෙලා බලන්නේ බවටපත් වෙන්නේ අන්න එවැනි අවස්ථාවක ඒ චක්ෂුෂය ගැන ගත්තොත් චක්කුම් අනිච්ඡං විපරිණාමං විපරිණාමි අඤ්ඤතා භාවී කියලා සර්වචනාංශේ ප්‍රකාශ කරනවා මේ අපි පෙරපින් කළ ලබාගත් ආ වූ ප්‍රසාද රූපය චක්කු ප්‍රසාදේ මේක තමයි ඇහි ඔපේ කියලා කියන්නේ මේ චක්කු ප්‍රසාදය හැම වෙලාවෙම නිට්ටිය නැහැ නිතර වෙනස් වෙනවා අවුරුදු 10ක එක්කෙනෙක් 11 වෙනකොට වෙනස් වෙනවා 11 එක්කන 12 වෙනකොට වෙනස් වෙලා 20 එක්කන 30 වෙනකොට වෙනස් වෙලා ඒ විතරක් නෙමෙයි ඒක උදේ තියෙන විඥානයේ චක්ෂුෂේ නෙමෙයි හවස වෙනකොට තියෙන්නේ සාමාන්‍යයෙන් මේ සම්භාහන විද්‍යා පොත්පත්වල කියනවා හැම අවුරුදු 7කටම සැරයක් සම්පූර්ණ අපේ ශරීරයේ හැම ශෛලයක්ම අලුත් වෙනවා කියන්නේ. ඒක සාමාන්‍ය රුධිරය ගත්තාම මෙන්න මෙච්චර කාලයක් යනවා. ඉතින් ගියාම ආහාරයක් ඇඟට වැටචාම මෙච්චර කාලයක් ගන්නවා කියලා හැම දෙයකම තියෙනවා මේ මේ අපි මේ කෝච්චියකට දාලා තැනකට ගියාට පස්සේ කෝච්චියෙන් බඩු බානවා වාගේ කටෙන් දාලා අපි හුද මාර්ගෙන් පිට කරනවා ආහාර. ඒ වගේම රුධිරය පෙනහැල්ලෙන් ඔක්සිජන් අරගෙන ඒවා කාබන් ඩයොක්සයිඩ් වාතපත් කරලා නැවත ප්‍රසවාසයට පිට කරනවා. මේ වගේ චක්‍ර කරගෙන. ආන්නේ කරගෙන චක්‍රවල සාමාන්‍ය සඳහන් කරන ඕනම කෙනෙකුගේ ශරීරයක් අවුරුදු 7කින් සම්පූර්ණ අලුත් වෙන නිසා කොච්චර නරක වෙච්ච ශරීරයක් වුණත් කොච්චර වැරදි විදිහට පාවිච්චි කරපු ශරීරයක් වුණත් ඒ ඇවතුම් පැවතුම් හදාගත්තොත් අවුරුදු 7කින් ඕනම රෝගයක් සුව කරන්න පුළුවන්. මූල ධර්මානුකූලව. කර්ම වේග වල කතා කරනව නෙවෙයි. ඒ අනුව බලනකොට මේ චක්ෂුෂය නිතරම අලුත් වෙමින් පවතින නිසා සරුවචන සංගලේ අනිත්‍යයි. විපරිණාමය කියලා කියන්නේ ඒක නිතරම වෙනස් තත්ත්වවලටපත් වෙමින් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔය බලලෙකුට රාත්‍රී අන්ධකාරයේ මූණට ටෝච් එකක් අල්ලපු ගමන් ඒක පාරට උගේ යර රවුම තිබුණු ඈ ඒක පාරට පුංචි වෙලා ඉරක් බවටපත් වෙනවා. නැත්නම් බැලුවොත් එimhe ඉරක් වගේ තමයි. රැයට තියෙන ලොකු වලල්ලක් වෙලා. බස් වගේ බොහෝම ලොකුවට ඕක තියෙනවා අන්ධකාර මේ කාන්තාරෝණයෙන් සත්තුන්ගේ බොහෝම බොහෝම පුංචිර තාරා මණ්ඩලය හැදිලා තියෙනවා ඒ වගේ මේ ඇහැට අදාළ රූප ඒකනම් ඇහි ඔපේ නෙවෙයි අනිකුත් රූප සේරම බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළුයි. ඇත්තටම කියනවනම් අනිකුත් උපකරණ වලට වඩා බොහෝම සූක්ෂම උපකරණයක් ඇහැ කියන්නේ. ඒවා බොහෝම ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා ඒවා විපරිණාම වෙනවා. වරින් වර වෙනස් වෙනවා අපි කියනවා 40 වෙනකොට 40 වෙනකොට 40 ඇඳිරිය හැදෙනවා. 60 වෙනකොට 60 ඇඳිරිය හැදෙනවා. කොහොම හෝම විපරිණාම වෙමින් තියෙන්නේ. ඒ වගේම තමයි අඤ්‍යතා භාවි. මේක අපි ගත්තොත් මම ප්‍රේම කරන මේ මගේ ප්‍රේමවතියගේ ඇස් දෙක බොහෝම නිලංකාරයි බොහෝම ලස්සනයි කියලා අපි ඒක අඳුනාගත්තොත් මේ ඇස් ලස්සන නිසා මම මෑට ප්‍රේම කරනවායි කියලා ඒ අඳුනා ගන්නා පමණින්ම ඒ ඇහැ වෙනස් වෙච්ච ගමන් ශෝකයක් අපිට හැදෙනවා. ඒ අම්මන්ගේ අඳුනා ගන්න නැතුව ලෝකෙ හිටියානම් ඇද්දගේ ආගේ අන්ධකාර වුණත් අපිට ඒ ගාණක් නැහැ. ඒකේ දෙයක් නැහැ. අපි යම් කෙනෙක් යම් දෙයක් නිසා අඳුනාගත්තොත් මේ අම්මාගේ මේක මට මේක මගේ ආත්මය කියලා ඒ යමක් බවට පත් කරගත්තොත් අපි නැත්තම් ලෝකයේ තියෙන අනන්ත අප්‍රමාණ දේවලින් එකක් දෙයක් බවට පත් කරගත්තොත් මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියලා ඒ පත් කරගත්ත ක්ෂණයේ ඉඳලා ඒක වෙනස් වෙන බවට පත් වෙන එක දුක පිණිස පිටයි ඒක නැතුව ඒක ලෝකේ තීරතාවට තියෙන්න හරියනම් ඒක කිසියම් අපිට වගේ කියන දෙයක්වත් නැහැ. ඉතින් ලෝකේ දේවල් ඔහොම තමයි කියලා ඉන්න පුළුවන්. නමුත් ඒක මගේ කියාගත්ත ගමන් මම කියාගත්ත ගමන් මාත්මය කරගත්ත ගමන් ඒක අන්‍යතාවයටපත් වීම අනිවාර්යම දුකක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අන්‍යතා භාවය කියන එක බොහොම ගැඹුරක් තියෙනවා. ලෝකේ දේවල් ඔය අනිච්චං විපරිණාම තමයි. නමුත් ඒක අපි කොක්ක ගහපු දවසේ තමයි අපි ඒක අඳුනගත්ත දවසේට ඉඳලා තමයි අඳුනගත්ත අඳුරගත්ත ප්‍රදේශ සියල්ලම අඤ්‍යතා භාවයට යනකොට අඳුනගත්තා වූ Tamanට ඉතින් ඉතුරු වෙන්නේ දුකක් තමයි. ඇහත් ඒ වගේ තමයි මේ ඇහ මගේ මේ ඇහ මම මේ ඇහ මගේ ආත්මය කියලා Tamanගෙම ඇහව අඳුනාගත්තොත් ඒ අඳුනාගත්ත චිත්තක්ෂණයේ ඉඳලා ඒකට අවධානය යොමු කරලා බලුවොත් ඒක හැපෑනේ නං ඒක අනිත්‍යයි. ඒක විපරිණාමයි. ඒක අඤ්‍යතා භාවී. විනාශ භවකට මේ කියන தත්වෙන් වෙනස් බවකටපත් වෙමින් පවතිනවා. ඉතින් මේක දැකීම හොඳක් නෙවෙයිනේ. ඒ මොකද මේ ආශාවෙන් මම මාගේ ආත්මය කියලා අල්ලගත්ත අල්ලගත්ත වෙලාවෙ ඉඳලා ඒක අඩුපාඩුකම් පේන්න පටන් ගන්නවා. ඉච්චරකම් මොනවත් තිබුණේ නැහැ. තිබුණා ගානකුත් නැහැ. ඒක Tamanට දුකකුත් නැහැ. මේක Tamanගේ ගිනුමට වැටුනේ නැහැ. මෙන්න මේ අඤ්‍යතා භාවයටපත් වීම එහි ස්වභාවය. ඒ විතරක් නෙවෙයි ඇහැට ලක් වෙන රූපවලටත් ওই අඤ්‍යතා භාවය තියෙනවා. ඒ නිසා ඇහැ ගත්තොත් චක්කු විඥානයේ පහළ වීමට ආසන්න කාරණා දෙක වශයෙන් වෙන චක්ෂුෂය ගත්තොත් චක්කුම් භික්කවේ අනිච්චං විපරිණාමං විපරිණාමී අඤ්ඤතා භාවි රූප අනිච්චා ඒකට ලක් වෙන රූපය අරගත්තොත් ඒක නිකන් ටෙලිවිෂන් මේ දර්ශනයක් තිරේක වැටෙන රූප ගත්තොත් අපිට හොඳට පේනවා ඒක ආලෝකයේ විදුලිය දීපු ගමන් එන්න පටන් ගන්නවා විදුලිය නැති කරපුවා නැතිලා ඒ වගේම යම් හේතුවක් නිසා ඒ මේ මීටර එක මාරු වුණොත් channel එක මාරු වුණොත් ඒක පාට රූප වෙනස් එකක් බවට පත් වෙනවා. ඒකට ඊගාවට එන එක බොහොම සජීවීව පේනවා. නමුත් තිබුණ එකට මොකද වෙන්නේ? ඒක අනිත්‍යයි. ඒ කොම ඒ වාගේම තමයි බාහිරේ තියෙන රූපත් විවිධාකාර හේතු නිසා තමයි ප්‍රකාශ භාවයටපත් වෙන්නේ. ප්‍රකාශ භාවයටපත් වෙන්නේ අපේ කර්මජ ශක්තිය නිසා, ඒ වගේම චිත්තජ ශක්තිය නිසා, පුතුජ ශක්තිය නිසා, ආහාරජ ශක්තිය නිසා ලෝකේ තියෙන යම් කොටහක් රූප අපට ආපాతගත වෙනවා. ඔක්කොම නෙවෙයි. අන්නේ ආපాతගත වෙන කොටස ගත්තොත් ඒක දිහා බලාන හිටියොත් පේනවා. ඒක හොඳට බලාන හිටියොත් නැත්නම් භාවනානුරූපීව විපස්සනානු යෝගීව බැලුවොත් ඒක හොඳට වෙනස් වෙන සුළුයි. ඒක මේ මේ විද්‍යාවක් මිස ඒක කිසිම ආගමක් නැහැ. භෞතික විද්‍යාව මේ කතා කරන්නේ රූප ඔක්කොම ඒ වගේ අනිච්චං විපරිණාම පරිණාමයටපත් වෙමින් පවතිනවා. එන්නේ එන්නේ වයසට යනවා. එන්නේ එන්නේ එන්නේ දිරනවා. එන්නේ එන්නේ එන්නේ කඩාවැටෙනවා. එන්නේ එන්නේ එන්නේ විකාර ස්වරූප වලටපත් වෙනවා. ඒ වගේම තමයි අඤ්‍යතා භාවින. ඒ වගේ තියෙනවා යමක් යමක් අපි අල්ලගත්තා නම් අල්ලගත්ත අල්ලගත්ත දේ වෙනස් වෙන්න වෙනස් වෙන්න අපි ඒකෙන් සැලෙන ගතියක් එනවා. මේ අඤ්‍යතා භාවි. ලෝකේ තියෙන මොනවා හරි අපි අල්ලගත්තොත් ඒ අල්ලගත්ත දේ තමයි අපිට බලපාන්නේ. ලෝකෙ නෙවෙයි. අල්ලගත් එක තමයි ලෝකෙ වෙන්නේ. ඒ අල්ලගත්ත එක අනිවාර්යයෙන්ම මේ අනිත්‍යභාවය නිසා තමයි අපිට මේ දුකක් ඇති වෙන්නේ. පිය විප්‍රයෝගයක් ඇති වෙන්නේ. අප්පිය සම්පයෝගයක් ඇති වෙන්නේ. ඒක නිසා අල්ලා ගැනීමෙන් තොරව බලනවනම් ඒ ලෝකේ තිබුණාට ඒ වෙනස් වෙන සුළු ගති අපිට සැලෙන්න දෙයක් නෑ අපිට ගැහෙන්න දෙයක් නෑ අපිට දුක් වෙන්න දෙයක් නෑ. ඒ නිසා මේ අඤ්‍යතාභාවය කියනකොටම අපි තමයි මෙන්න මේ කොටහ මගේ මේක මම දැක්ක රූප මේවා මම අහුව සද්ද මේවා මම ගඳ බැලුව ගඳ මේවා මම දාන්න රස මේවා මම දාන්න පහස මේවා මම දාන්න ධර්මතා දැනුම මගේ මේ විභාග සමත් වෙච්ච කොටස් කියලා අපි යම් යම් කොටස් අල්ලගන්න ඊට පස්සේ ඒ වගේ අලුත් අලුත් ලෝකෙ මොනවද හොයාගන්න කියලා පුළුවන් තරම් ඒ විෂය පිළිබඳව උත්තරතර එකතු කරනවා එකතු කරලා ඒ වගේ තියෙන අඩුපාඩු අඳ ගන්නවා ඉතින් දිගටම මේවා වෙනස් වෙන විදිහට බලපත් වෙනවා මුචා රූප ඇතිතාවක් සියල්ලම අනිච්චයි විපරිණාම නිච්ඡා විපරිණාමිනෝ අඤ්‍යතා භාවිනෝ ඉත්තේතං දෝයන් චලං චේව වයං චේව අනිච්ඡං විපරිණාම දාමි විපරිණාමේ අඤ්‍යතා භාවි ඒ නිසා චක්කු විඥාණයට පදනම් වෙච්චි මේ කියන ඉතියේතන් දෝයන් මේ කියන ලද දෙකම චලං චේව වයං චේව සැලෙන සුළුයි වැය වෙන සුළුයි චලං චේව වයං චේව අනිච්ඡං විපරිණාමී අඤ්‍යතා භාවි අනිච්ච භාවයට යනවා විපරිණාමයට යනවා අඤ්‍යතා භාවයට යනවා. අපි අරගත්තොත් මේ ඉටිපන්දම ඉටිපන්දම ප්‍රකාශයටපත් වෙලා නැහැ. ඒ පත්තු විරෝධ පරිතමක ප්‍රකාශයටපත් වේ. ප්‍රකාශයටපත් වෙන්න නම් ඒ ගත වෙන සෑම චිත්තක්ෂණයකම ඒකේ ඉටි උණු වෙලා වාෂ්ප වෙලා දැවීමක් සිදු වෙන්න ඒ දැවීම සිදු වෙනකොට දිගටම ඉටි වල චලන ගතියක් ඇති වෙනවා. අර ඝනවට තිබුණ ඉටි තියෙන්න බෑ. ඊට වැයවීමක් සිදු වෙනවා. දිගටම පත්තු වීමක්, ඉටි වැයවීමක් සිදු වෙනවා. එතකොට තමයි ඒකේ හොඳට ප්‍රකාශ වෙන්න තියෙන්නේ මේ පහළ වෙන ආලෝක දැල්ල පහන් දැල්ලපවා ඉදිමන්දම ගෙවෙද්පත් වෙන්නපත් වෙන්න පල්ලයට පල්ලයට පල්ලයට පල්ලයට යනවා. හැම චිත්තක්ෂණයෙම මේ වගේ අනිත්‍ය භාවයට යනවා. ඒ වගේම විපරිණාමයටපත් වෙනවා ඝනව තිබුණු ඉටි දියර බවටපත් වෙනවා. පහන් දැල්ල තුලදී වාෂ්ප බවටපත් වෙනවා. ඒ වාෂ්ප දැවිලා ආලෝක බවටපත් වෙනවා. ඊට පස්සේ ඉතින් අර චලවය ස්වરૂපය ඇති වෙනවා වෙනස් වෙන සුළු බවටපත් වෙනවා. මේන්න මේ විදිහට විඥාණය පහළ වෙන්න යම් හේතු දෙකක් තියෙනවා නම් ඇහැ වේවා රූප වේවා මේ දෙකම අර කියන විදිය චලනය වෙන සුළු වැය වෙන සුළු අනිත්‍ය දුක්ඛ නෑ මෙතන කියන්නේ අනිත්‍ය විපරිණාම අඤ්‍යතා භාව කියන වචන තුන. ඉතින් සරුවත්යන් සඳහන් කරනවා චක්කු විඥානං අනිච්ඡං විපරිණාමී අඤ්‍යතා භාවී උපාදාය. චක්කු විඥානයේ පහළ වෙන්නේ මෙන්න මේ විදිහට අනිත්‍ය වූ වින පෙරලෙන සුළු වූ අණ්ඩයක් බවට පස් වෙන සුළු වූ දේවල් අල්ලාගෙන බදාගෙන තමයි. සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්‍යතා භාවී යමක් හේතු කරගෙන යමක් ප්‍රත්‍ය කරගෙන විඥානය පහළ වෙනවා නම් ඒ විඥානය පහළ වෙන්නේ අන්නර විදියට අනිච්ච වූ විපරිණාම වූ අඤ්‍යතා භාවී හේතු මත පදගෙන අනිච්ඡං කෝපන භික්කවේ පටිච්චං අනිච්ඡං කෝපන භික්කවේ පච්චයන් පටිච්ච උප්පන්නං චක්කු විඥානං කුතෝ නිච්ඡං භවිෂ්‍යති මේ අනිත්‍ය වූ හේතුපත්‍ය මතුවෙන්නා වූ විඥානයේ මහණෙනි කෙසේනම් නිට්ටය වෙයි නැකිද කුතෝ නිච්ඡං භවිත කොහොම නිට්ටය වෙයි ඒකයි බුද්ධ ඥානාධික තර්කය ඒක නිසා විඥාණය එක දිගට බලා හිටියොත් අහනවා, දකිනවා, ගන්ධ රස බලනවා, පහස ලබනවා, හිතනවා ආදි වශයෙන් අවදි විසිට තාකල් මේක ස්රෝතයක් විතර ගඟක් විතර ගලනවා. ඒක මේ අතරක් ඉඩ පෙන්වන්නේ නැහැ. බලමින් හිටපු මනුස්සයා අහමින් හිටපු තැනටපත් වෙන හැටි, අහමින් හිටපු මනුස්සයා රස බලමින් ඉන්න තැනටපත් වෙන හැටි පිළිබඳව අතරක් නොතබ දිගට පේනවා. ඒක තමයි අපි ඝණය කියලා කියන්නේ නැත්නම් සන්තතිය කියලා කියන්නේ දිගට ගන්නවා. නමුත් යෝගාවචරය මොකද කරන්නේ? එයා හොඳට බලන පුළුවන් තරම් විවේක ස්ථානක ඉඳගෙන මේක දකින හිත, අහන හිතක් වාටපත් වෙන හැටි. ආහන හිත ගඳ බලන හිතක් ගඳ බලන හිත රස බලන හිතක් රස බලන හිත පහස ලබන හිතක් පහස ලබන හිත හිතන හිතක් වශයෙන් මේ හයට සලායතන වලට කැඩෙන හැටි බලාගෙන එකින් එකට එකින් වෙන්න මාරු වෙන්න බලන්න හිටියානම් යෝගාචර ප්‍රධාන ලක්ෂණ දෙකක් එකට වැඩි ගොඩක් තියෙනවා දෙකක් දැනගන්න පුළුවන්. මොකද්ද? එහෙමනම් බලමින් ඉන්න කෙනා අහමින් ඉන්න කෙනෙක් බාටපත් වෙන හැටි දකින්නකොට අහමින් ඉන්න කෙනා ගඳ බලමින් ඉන්න කෙනෙක් බාටපත් වෙනකොට ආදී මේ කටයුත්ත වැටහෙනවා නම් අනිවාර්යයෙන්ම යෝගාවචරයට මම දැන් මෙතන කියන තැන ඉස්සරහින් තියාගන්න. හැම වෙලාවෙම එලඹ සිටි ගතියක් තියෙන්න වෙනවා. එලඹ සිටි ගතිය නැත්තම් ඒ පුද්ගලයා රූප බලමින් ඉඳලා සද්ධාහමින් බාටපත් වෙනවා කොහොමද කියන්නේ දන්නේ. සද්ධාහමින් හිටපේකන ගන්ධ රස බලන්ට යනවා දන්නේ. එක තමයි මේක සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ මම දැන් මෙතන කියන සතිය මූලිකාංග තියෙන්න දෙක තමයි බලන රූපය රස නැතුව යනවා. ආහන සද්දයේ අර්ථයක් නැතුව යනවා. අඩු වෙන්න පටන් ගන්නවා. බලන ගඳේ, රසයේ, පහසේ හිතන හිතවිලි වල අර්ථ රසයට වැඩිය වෙන යාන්ත්‍රණය කොහොමද බලමින් හිටපු චක්කු විඥානේ අහමින් ඉන්නා වූ සෝත විඥානයක් බවට පත් වෙන්නේ නැත්නම් මෙතෙක් වෙලා ඇහි තිබුණ හිත කොහොමද කනට ආවේ කනේ තිබුණ හිත කොහොමද නාසයට ආදී ඉන්ද්‍රිය වලට යන්නේ කියලා ඒ ඒ වගේ වැඩ කටයුතු බලන්න පටන් අර ගන්නකොට අනිවාර්යයෙන්ම බලන රූපවල තියෙන සිලිලාරේ බලන රූපවල තියෙන අංග ප්‍රත්‍යංග ලක්ෂණ අඩු වෙලා යන්න පටන් ගන්නවා. ඒ වෙනුවට විඥානයේ බොහෝම ලහු පරිවර්තකව බොහෝම ශීඝ්‍රයෙන් එහෙන් ඉඳලා කනට පයින් හැටි කනේ ඉඳලා නාසයට පයින් හැටි බලනකොට ඒ විඥානයාගේ විචිත්‍රකම රූපයෙන් සද්ද රූපවල තියෙන පුද්ගලික විචිත්‍රකම සද්දයාගේ තියෙන විචිත්‍රකමට වැඩිය වැඩි. ඒ නිසා මේ එක දවසක් ඒ භාවනාන යෝගී වෙ ඉන්න හොඳ යෝගාවචරයේ ඒ ගුරුවරයාගෙන් ඉදපාඩුවක් ලැබිච්ච වෙලාවක කන්දක් උඩට නැගලා හොඳට බලන් හිටලු ඉර බහිනා දර්ශනයක්. ඉතාමත්ම මනරම් ලෝකේ තියෙන හොඳම වර්ණ සංකලන එක චිත්තක්ෂණයක් ඇහැරත් පැහැවහරි නැතුව ඒක දිහා බලනකොට හිතවලු අනේ මිනිස්සෙයින්ට මෙවුවා බලන්න වෙලාවක් නැහැ. ඒත්තු මේ චිත්‍රය ඇඳලා පිටිවල ගහගෙන ඉවුවා බලනවා. ඒ වගේම මේ මේ වෙන වෙන රස්සාවල් වලට එදිලා ඉතින් ඒවට වෙලාවක් නැහැ විවේකීව බලන්න හිටියොත් මේ ලෝකයේ ඊර බහගෙන යන දර්ශනයක මොනතරම් సౌందර්යයක් තියෙනවද මොනතරම් සත්‍යයක් තියෙනවද මොනතරම් සාධාරණ ධාර්මිකකමක් තියෙනවද කියලා හරි ආධ්‍යාත්මික පිරිච්චකමකට ඇවිල්ලා තියෙනවා. ඒ තරම් මේකේ নিমগ্ন වෙලා බලලා. බලහන් ඇවිල්ලා ඒක හෙල්ලන්නේ නැතු ඒ ඒ ඇති කරගත්ත ඒකෙන් ඇතිවෙච්ච ඒ පිරිච්ච ගතිය ඇතුව ඇවිල්ලා ඉවරලා ගුරුවරයාට වැඳලා කියලා තිනවා මම අද හම්බෙච්ච වැඩ ඉවරච්ච වෙලාවේ මම ගිහිල්ලා මෙම මේ ඉඳ බැස යන දර්ශනයක් දැක්කා. ඒ సౌందර්යෙමුත් පිරීලා. ඒ වගේම සාධාරණ ධාර්මික ක්‍රමයකට පිළිලා සත්‍යත්වෙත් පිළිලා. මම තනියම එක දිහා බලනට මොන තරම් විචිත්‍රද කියලා. ඊට පස්සේ ගුරුවරයා කන්ට එකක් ගහලා කිව්වලු ඔබ බලන හිත ඔයිට වැඩි විචිත්‍රයි කියලා. ඔක දැකපු හිත ඔයිට වැඩි විචිත්‍ර වෙන්න ඕනේ කවදාකවත් එහෙම නැත්නම් ඕක දකින්න බෑ ඒක. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ වගේ බණකදී උන්වහන්සේ අහලා තියෙනවා මහණෙනි උඹලා චරණ චිත්‍රය දැකලා තියෙනවා. ඉතින් අපේ ආවාසනාට යාඳුරු ඔව් කියලා තියෙනවා. ඒ නිසා අපි දන්නේ නැහැ දැන් චරණ චිත්තය මොකක්ද කියලා අපි හිතා ගන්න පුළුවන් දැන් තියෙන චලන චිත්ත හෝ රූපක දර්ශනයක් වෙන්න ඇති. මේ තරම මිනිස්සු වට අරගෙන බලන දෙයක්. චරණ චිත්‍ර කියලා වශයෙන් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් එතකොට බුදු දාන සංගතව චරණ චිත්‍රයට වඩා මහණෙනි හිත විචිත්‍රතරයි කියලා. ඒ උඹලා උඹලා දකින්න ලෝකයා කරු කරන චරණ චිත්‍රයටත් වඩා හිත විචිත්‍රතරයි කියලා. ඒ නිසා හිතට දෙන චිත්‍ර කියන පදයෙන් දෙනවා හිතට වචනයක් විචිත්‍රයි කියලා. මොන්නම චිත්‍රයකවත් ඒකත් ආව ලස්සන බලන්න බෑ ඊට වඩා ලස්සන හිතක් අපි ළඟ නැතුව. මොනම කැත දෙයක්වත් අපිට බලන්න බෑ ඊට වඩා කැත හිතක් අපි ළඟ නැතුව. ඕනම ලෝකේ තියෙන කැත දෙයක් දකින්න නම් ඊට වැඩිය කැත හිතක් ඒ තමයි ළඟ තියෙන්න ඕනම ලස්සනක් දකින්න ඊට වැඩිය ලස්සන හිතක් තමයි ළඟ තියෙන්න ඕන. ඒ නිසා ලස්සන දේ ලස්සන වශයෙන් දක්නිට අපි කියන මුදිතාව කියලා. කහ ගැඩේ හොදක් දැකලා ජයග්‍රහණ කරලා සාදු කියනවා. එහෙම නැතුව නරකක් දැකලා නරකම දකින්න හේතු කියන ද්වේෂය කියලා. ඒ දෙකම හිතම මේ පරාස දෙක තුල වෙන මොනම ධර්මයකටවත් ලෝකේ ඉන්න බෑ හිතට ඇර. හිත ඒ තරම්ම චපලයි. හිත ඒ තරම්ම ඡන්ද බන්ධනයි. බන්ධනං චපලං චිත්තං කියලා කියනවා. කිසිසේත්ම පිළිලැජ්ජාවක් නැහැ මම මේ හිතිය හොඳ දකින්න තැනකේ ඉඳලා කියලා ඊගා චිත්තක්ෂණේ නාකතන දකින්න යන්න හිත කාටවත් වගේ කියන්න ඕනේ. හිත කාටවත් මම අච්චර වෙලා හොඳ තැන ඉඳලා මේ ආවේ මම මේ ඇඳුම් මාරු කරන ගමන් පොඩ්ඩක් ඉන්න නැත්නම් මේ නරක තැන ඉඳලා ආයේ මම හොඳ තැනට ආවේ පොඩ්ඩක් නාලා කියලා එනකන් ඉන්න අවශ්‍ය නැහැ. අන්න ඒ තරම් විචිත්‍ර තරයි මේ හිත. ඒක නිසා අපි රූපයක් බලලා රූපේ විචිත්‍රත්වයේ දකින්නයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හිත පාවා දීලා. අනිවාර්යයෙන්ම සතිය පාවා දීලා. සතියෙන් ඉන්නවා නම් හිතේ විචිත්‍රතාවය ගැන හොඳට බලනකොට කවදා හරි තේරෙනවා මේ රූප හිතේ දරුවෝ හිත විසින් වදන ලද දෙයක්, හිත විසින් මවන ලද දෙයක් මනෝබුබ්බංගමයි, මනෝමයයි, මනෝශ්‍රේෂ්ඨයි. හිත දැනගත්ත දවසේ පේනවා ලෝකයේ තියෙන විචිත්‍රතරම. දේ දැක්කනම් ඒක ඇති කරන රූප පිළිබඳව ඔච්චර උඩ පණින්න දෙයක් දැක්කා කියලා නතන දෙයක් නැහැ. ඒ වගේම මම අසවල් කර්ණ රසායන සංගීතයක් ඇහුවයි කියලා කවදාකවත් ඒ සංගීත රස විඳින්න නැත්නම් ඉච්චර අනික් අයට දොස් කිය කියලා සංගීත රස විඳින දෙයක් නැහැ. ඒ රස විඳින හිතයි ඔක්කොම වැඩි වැඩි මාල් කියලා. නිසා අර බටේ රටක මිනිසෙක් එදා ඉඳලා මේ දක්වාම පින්නන්ට පරිණාමේ නැත්නම් මේ දාර්ශනීය පරිණාමය ගැන කතා කරනකොට කියනවා ඉස්ලාම දාර්ශනීය පෙන්වන්නේ ආ සොක්‍රටිස් තුමා වහලෙක් එක්ක කතා කර කර ඉන්නේ. සොක්‍රටිස් කියලා කියන්නේ ඒ කාලේ ජීවිතේ හොඳම දාර්ශනිකයෙක් වහලා කියලා කියන්නේ සම්පූර්ණ manussත්වයෙන් පිරිහිච්ච නැත්නම් වාල්කමටපත් වෙච්ච කෙනෙක්. ඉතින් කියනවා මේ කතා කරනකොට සොක්‍රටිස් කියන දැනුම 100%ක්ම වහලට තියෙන්න ඕනේ. නැත්තම් වහල මිනිසෙක් වෙන්නේ නැහැ කියලා. වහලට ඒක කියාගන්න බැරි කම විතරයි. නැත්තම් මේ දැනුම 100%ක් ඒ දැනුමේ හිතේ තියෙනවා. දෙන්නගේ හිතේ කිසිම වෙනසක් නැහැ. අර මෙයා රාජරාජ අමාත්‍යවරු ආශ්‍රය කරාට දන්න දේ කියාගන්න පුළුවන්කම තිබුණාට වහලටත් ඒක තියෙනවා. මේ සාපේ නිවන් දකපු හිතේ නිවන් දන්නෝ දකපු හිතේ මොනම වෙනසක්වත් නැත්තේ. තියෙන්නේ නිවන් දකපු හිත දන්නවා. නිවන් නොදකපු හිත නොදන්නවා. අවිද්‍යාව තියෙනවා. ඉතින් අවිද්‍යාවම බදාගෙන නෑ නෑ කිය බෑ බෑ කිය දඟලනවා. නිවන් දකින්න දන්නවා අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් දැන ගැනීම තමයි නිවන කියන්නේ කියලා. ඒ නිසා හිතේ විචිත්‍ර භාවය මොනම තාලකින්වත් වෙනස් වෙන එකක් නෙවෙයි. ඒකේ හැකියාව තමයි එතකොට අපිට ගන්න තියෙන මේ ලෝක ලෝකෝම ධර්ම වලට වැඩිය මූලික වූත් ප්‍රමුඛ වූත් මෞංකාර වූත් මනෝපුබ්බංගම වූත් මනෝ ශ්‍රේෂ්ඨ වූ ලෝකයක්. ඉතින් එතෙන්ද යන්න නම් රූප ගැලිලා ඉඳලා බෑනේ. ශබ්දවල ගැලිලා ඉඳලා බෑනේ. ගන්ධ රසවල ගැලිලා ඉඳලා බෑනේ. පහසේ ගැලිලා ඉඳලා බෑනේ. ධර්මතාවල ගැලිලා ඉඳලා බෑ. ගැලෙන්න ගැලෙන්න වෙන්නේ අපි ඒ චිත්තක්ෂණේ විඥානේ පාවදේ. නැත්නම් විඥානේ කරන කට්ටකයි රාටිකංග වලට ඉඩ දීලා එයා දෙන ලනුව කාලා එයා දෙන මායාව දැකලා ඇත්තයි ඇත්තයි කියලා අප්පුඩි ගහන එකයි කරන්නේ. මේ මැජික් කාර්යය දකින්න නම් අපි රූපය දැකලා ඒ ඇත්තා වූ මූලිකව මේ කියන අනිත්‍යස් අනිත්‍ය ස්වභාවය විනාශ වෙන ස්වභාවය කියන්නේ අන්‍යතා භාවී ස්වභාවය දකින්න. ඒක දකින්නා වූ ඇහැ නැත්නම් අජත්ත බාහිර රූපේ දැකලා ඒ මතින් කිචි කැවෙන උනන්දු වෙන ඇහැ බලලා ඇහෙත් ඇත්තා වූ ඒ අනිච්චත්වය විපරිණාම ස්වરૂපයේ අඤ්‍යතා භාවයේ දකිනවනම් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ දෙකට වැඩිය අනිත්‍ය වූ මේ දෙකට වැඩිය විපරිණාමී වූ මේ දෙකට වැඩිය අඤ්‍යතා භාවයක් හිතේ තියෙන්න ඕනේ මේ දෙන්න ගැට ගන්න. ඉගෙන ගන්න චරවචන සඳහන් කරන්නේ චක්කු විඥානං අනිච්චං විපරිණාමී අඤ්‍යතා භාවී උපාදාය. චක්කු විඥානයත් අනිත්‍යත් විපරිණාම භාවයත් අඤ්‍යතා භාවයත් නිසා හට ගන්න දෙයක්. සෝපි හේතු සෝපිපච්චයෝ අනිච්චෝ විපරිණාමෝ අඤ්‍යතා භාවි. යම් හේතුවක් යම් ප්‍රත්‍යක් නිසා චක්කු විඥානය පටන් ගත්තද ඒ හේතුත් අනිත්‍යයි, ඒ හේතුත් විපරිණාමී, ඒ හේතුත් අඤ්‍යතා භාවි. ඉතින් සා manussත්වයේ දුර්ලභ වස්තුවක් කියලා කලකලා පෙන්වන්නේ <clears throat> නැත්නම් දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කිච්ඡෝ manussත්ව භාවෝ කියලා සරුවචන සඳහන් කරන්නේ මේවැනි විචිත්‍ර මනුස්ස හිතක් ලැබුණට පස්සේ ඉතින් ගොඩක් රූප දක්ව එක්කන පොහසත් අඩුවෙන් රූප දක්ව එක්කන දුප්පත් කියනවනම් නැත්තම් ගොඩක් සද්ධාව එක්කන රස රස සද්ධාව එක්කන පොහසත්ය අඩුවෙන් සද්ධාව එක්කන දුප්පත් කියලා කියනවනම් අර මූලික මනුස්ස හිතට නිග්‍රහ කිරීමක් වෙනවා. මේ මූලික මනුස්ස හිතේ කිසිසේත්ම ඔය රූප සද්ද ගන්ධ රස මතින් නබන නම්බුවක් නැහැ. නබපු ගමන්ම ඒ හිත ඒ தත්තර කෙලසෙනවා. ඒකයි සරුවචන සඳහන් කරන්නේ පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛිලිට්ඨේ උපක්ඛිලිට්ඨං. ඒ නිසා අපිත් හිතනවා නම් අපි ශලකනවා නම් මේ වැඩියෙන් රූප දැකීම තමයි පොහසත්කම කියලා කියන්නේ මැරෙන්න ඉස්සලා ඔක්කොම මේ විදිහේ රූප දකින්න ඕනේ ඒකයි සපය ඒ නොදැකිය යුතු රූප නොදකින් දෝමකින් කියනවනම් ඒකයි අපිට පුළුවන් පුළුවන් කාර්කම ඒක නැතුව හොඳ ඒවා දකින්න ඕනේ කියලා ඒකෙන් හොඳටම තේරෙන්නේ මනසට ඒ ප්‍රකාශයේ මතින්ම කවදාත් හිතේ විචිත්තත්වේ නම් බලන්න හම්බ වෙන්නේ නැහැ. හොඳ හෝ නරක, සැප හෝ දුක, හරියන එක වරදින එක සේරම හිත විසින් කරන එහෙමේ කිරීමක් විතරයි. හිත මේ සේරම කරමින් Taman අහු නොවි අර පෙන්නන එයා විසින් මවන රූප ටික ලෝකයට පෙන්නලා එව්වා මතින් මේ කලබැවිල්ලක් පටලවිල්ලක් ඇති කරගෙන මිනිහ හැංගිලා ඉන්නවා. අර හොඳ ප්‍රධාන පෙළේ ලෝක ජාත්‍යන්තර හොර කණ්ඩායමක නායකයා වාගේ. ඒ හොර කණ්ඩායමේ අධ්‍යක්ෂක මණ්ඩලයේවත් නායකයා පේන්න දැයි. නෑ පේන්න ඉන්නවනම් ඇඟේ යට කොටස විතරක් පේන්න තිනවා ඔළුව පෙන්වන්නේ නැහැ. නමුත් මේ මිනිස්සයා කියපු දේ වැරද්දුත් කිසිම අධ්‍යක්ෂකවරයෙකුට චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ එතරම්ම මරණය. නිසා සම්පූර්ණ බයි සම්පූර්ණ අධිකාරී ශක්තිය දීගෙන අධ්‍යක්ෂ මණ්ඩලේ වැඩ කරන නමුත් අධ්‍යක්ෂ මණ්ඩලේ කවදාකවත් හොරකමට යන්නේ ඒගොල්ලෝ එදාට ඒ හොරකමට කවුරු හරි බර ගහනක් කියලා මිනිස්සු කරනවා ඒ මිනිස්සයා දන්නෙත් නෑ මේ කාටද මේ වැඩ කරන්නේ කියලා ඉතින් මිනිස්සු අහුණාට පොලිසියට කවදාකවත් අධ්‍යක්ෂක මණ්ඩලය අහුවෙන්නෙත් නෑ අධ්‍යක්ෂක මණ්ඩලයට උපදෙස් දෙන ඔපිනියන් දෙන මුල් හොර අහුවෙන්නෙත් නෑ ඉතින් පොලිසිය අර හොරු අල්ලගෙන දඟලන්න දඟලන සාකල් හොර කණ්ඩායම අරසයි නිසා දැන් ඔස්තු සේවාවෙන් කරන්නේ මොකද්ද හොරෙක් අහුණාට ඒ හොරාගෙන් තොරතුරු ලබා ගන්න මිසක්ක ඌගෙන් අවසන් කරන්න යන්නේ. ඒ වගේ එක හොරෙක් අල්ල බෑ. දහස් ගණන් අල්ලනකොට තමයි තේරෙන්නේ මේ ෂේරම ඔපේ ඔපිනියන් වල සමානකමක් තියෙනවා. එකම ක්‍රමයට යන්නේ. එහෙමනම් තමයි හිතා ගන්න පුළුවන් වෙන්නේ අර හොරුන්ගේ සහයෝගය ඇතුව පොලිසියත් නැනුම ඇතුව මෙන්න මෙහෙම සංවිධාන. මේ සංවිධාන වල ඉන්නේ හොඳට ටයිකෝට් අඳගත්ත ලස්සන මහත්තුරු. එක්කෙනෙක්වත් ඔය දලිකුණු ගාගෙන මූණි කළු පාට ලේසු බැඳගෙන හොරකම් කරන්නේ නැහැ. ඒ නිසා කවුරක්වත් හිතන්නේ ඒගොල්ලෝ හොරු කියලා. ඒසාර සාමාන්‍ය අහුවෙන හොරු දිගේ ඔත්තුවක් ලැබෙනවා මිස කලුතුරු හොයන්න බෑ. ඒ නිසා සරුවචාන්සේ සදාහන් කරනවා ඇහැ ගැන දැනගන්න කවදාකවත් මේ රූපය දිගේ එලවන්නේ කොට හම් වෙන්නේ නැහැ. නමුත් රූපේ නැතුවත් බෑ. ඇහැ ගැන හෝ චක්කු විඥානය ගැන දැනගන්න බාහිර රූපය හොයන්න හොයන්න හොයන්න බාහිර ආවර්ති වෙනවා. එතකොට ඇහැ බේරලා පැත්තකට වෙනවා. නමුත් රූපය දකින්නේ නැතුව සද්ධාහමෙන් ඉඳලා හැගෙන දරගන්න බෑ. ගන්ධාහමෙන් ඉන්න වෙලාවෙත් බෑ. ඒ රූපයක් දකින්නකොටම රූපයක් දකින්න බව දන්නවනම් ඇහැ නෙවෙයි මේ දැන් ඇහැ වැඩ කරන්නේ කන නෙවෙයි නාසය නෙවෙයි දිව නෙවෙයි කය නෙවෙයි කියලා දැනගන්න පුළුවන් නම් ඒ මතින් අපි දන්නවා දැන් ඇහැ වැඩ කරන වෙලාවක් අල්ලනවා නම් අල්ලන්න පුළුවන් මේ වෙලාව විතරයි. හැබැයි රූපයට මත් වුණොත් කවදාකවත් බෑ. බාහිර රූපයට මත් වුණොත් අජ්ජත් රූපය අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතමු රූපයක් දකින්න වෙලාවේ මෙනෙහි කරන හැටි. අපි චක්මන් කර කර ඉන්නකොට ඒ වගේ අපි කෙලවරට වෙලා ඉන්නකොට ඒක පාර්ථ යන සුදක් පේන. ඒ නැත්නම් Taman දිහාට එන කෙනෙක් හරි මොනවා හරි පේන. එතකොට අපි ඉස්සල්ලාම මතක් කරනවා රූපයක් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න කියලා. ඒ කියන්නේ අර බාහිර රූපෙන්ම ගොරෝසු අර කියන රූපෙන්ම අල්ලන්න ඕනේ. රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනකොට තමයි තේරෙනවා දැන් සක්මනේ නෙවෙයි හිත තියෙන්නේ. පයේ නෙවෙයි හිත තියෙන්නේ කාය විඥානේ නෙවෙයි හිත තියෙන්නේ රූප සද්දේ නෙවෙයි ගඳේ නෙවෙයි ඇහි කියලා අන්න එතකොට මේ පුද්ගලයා රූපේ දකිමින්ම Taman දන්නවා මම දැන් බලන්නේ කියලා අන්න ඒක තේරුම් ගත්තට පස්සේ කියනවා දකින්නවා දකින්න කියලා මෙනෙහි කරන්නේ කියලා ඉස්ලාම් රූපයක් රූපයක් කියලා බාහිර වස්තුව මෙනෙහි කරලා දැන් මම දකින්නේ නැත්නම් බලන්නේ ඇවිදින්නෙක් නෙවෙයි සද්ධාහන්නෙක් නෙවෙයි කඳ බලන්නෙක් නෙවෙයි රස බලන්නෙක් නෙවෙයි කල්පනා කරන්නෙක් නෙවෙයි බලන්නෙක් කියලා දැනගත්තට පස්සේ ඒ රූපය මට දැන් බලනවා මම දැන් රූපේ පේනවා කියලා අර බාහිර තිබුණු මෙනෙහි කිරීම අභ්‍යන්තරගත කිරීම තමයි දකින්න දකින්න කියලා මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ රූපේ බොහෝ වෙලා දැන් දකිමින් තියෙනවා. දකින්න දකින්න කියලා මෙනෙහි කරගෙන ඉන්නකොට සූර යෝගාවචරය. මම ඒකයි කලින් කිව්වේ ඒක සතිය කැඩීමක් නෙවෙයි හොඳ සතියක් තියෙනවනේ රූපයේ දැකීමත් පයේ සක්මනේ පයේ පොළවැදීමත් දෙකම දැනීමක් විතරයි ලබා දෙන්නේ. රූපයක් ඇවිල්ලා ඇහැට වැටිච්චාම මේක පස්සේ පෙන්ලා දෙන තැන ඉමේසන් තින්නම් ධම්මාන සංගති සම්නිපාතෝ සම්නිච්චයෝ සමවායෝ අයං අයං උච්චති බික්කවේ චක්කු සම්පස්සෝ. ඉතින් රූපයක් ඇහැට වැදිලා එතන චක්කු විඥාණය පහළ වෙලා එතන චක්කු සම්පස්සය ඇති වෙනවා. ඇහි ගැටීමක් හැපීමක් ඇති වෙනවා. පය තියෙනකොට පය පොළවේ හැපිලා එතන කාය විඥානයක් පහළලා ඒ තුන එකට යන තාක්කල් කාය කාය සම්පතයක් ඇති වෙනවා. එතකොට යෝගාවචරයා උගා ගැඹුරට ගියාට පස්සේ කොහොමද කියන්නේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරපු යෝගාවචරයා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කිරීම පටලැවිලි නැතුව අන්‍ය විහිිත නොවි අසංවිහිතව නොවි අන්‍යමඤ්ඤ මේ පටලවා ගන්නේ නැතුව නන්නත්තර වෙන්නේ නැතුව දකින්නවා කියලක මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් ඒ දැකීමේදී හම්බෙන චක්කු සම්පස්සයත් ස්පර්ශයක් පාය හරියට මැද හරියට සක්මන් කරගෙන යනකොට දැනෙන කාය සම්පස්සයත් ස්පර්ශයක් මේ දෙකටම පොදුවේ කියන්න පුළුවන් දැනෙනවා කියන. ඒක නිසා රූපයක් රූපයක් කියපු එකනා දක්ෂව දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න ගියා නම් ඌට තේරෙනවා ඒකත් දැනීමක්. ඇවිදිනකොට පයේ හැපීම නිසා ඇති වෙන්නේ දැනීමක් ඒ නිසා රූපයක් කියලා සත් දකින්නවයි කියලා දැනීම කියන තැනට ආවත් පයේ හැපීම දැකලා වම කියලා දකුණ කියලා මෙනෙහි කරලා ඒ ස්පර්ශය දැකලා දැනීමක් කියන තැනට ආවත් එකමයි. එතෙන් ගියාට පස්සේ පුද්ගලයා උතුරු කුරු දිවේ හිටියත් දකුණු කුරු දිවේ හිටියත් කොයි ඉරියව්වේ හිටියත් ඒ දැනීම අහුවෙච්ච තැන පටන් ඔහු දන්නවා මෙන්න මේ දැනීම කියන ස්ථානයෙන් තමයි හිත කැඩිලා රූපෙට ගියාට පස්සේ බලන්නෙක් බවට පත් වෙනවා. දැනීම කියන තැනේ ඉඳලා හිත කයට ගිහිල්ලා පයේ පහස දැනුනොත් සක්මන් කරන්නෙක් බවට පත් වෙනවා. මේ දැනීමේ තැන ඉඳලා හිත කනට ගියොත් අහන්නෙක් බවට පත් වෙනවා. දැනීමේ තැන ඉඳලා හිත නාහයට ගියොත් ගඳ බලන්නෙක් බවට පත් වෙනවා. දැනීමේ තැන ඉඳලා කටට ගියොත් රස බලන්නෙක් බවට පත් වෙනවා. නැත්නම් කතා කරන්නෙක් බවට පත් වෙනවා. දැනීමේ තැන තමයි නිවහන. ඒක තමයි gedara. නැත්නම් හෙඩ් ඔෆිස් එක. ඔතන ඉඳලා තමයි එක එක මේ මෙහෙවර යන්නේ මේ දූත සේවාවල් නැත්නම් සාසන කටයුතු කරන්නේ ශාසනය කියලා කියන පණිවිඩයකට පණිවිඩකාරය යන්නේ මෙන්න මේ දැනීම ස්ථාන. ඒ නිසා ඒක චක් රූපයෙන් පටන් ගන්න දැකීමෙන් ඇවිල්ලා දැකීමෙන් දැනීම ස්ථානට ආවත්, পায় හැපීම දැකලා ඒකෙන් කාය සංපස්සට ඇවිල්ලා එතනින් දැනීම ස්ථානට ආවත්, දැනීමේ ස්ථානට ආවට පස්සේ ඒක සමානයි. ඒක නිසා ආනාපාන සතියදී අපි උගන්වන්නේ සක්මන ගැන මෙතෙක් කතා හිටියට ආනාපාන සතියදී උගන්වන්නේ මේ කාය සංපස්සේනේ ආස්වාද ප්‍රසවාසය. ඉස්ලාම් කියන උලන්ටල්ල දිහා බලන්න. ඇතුල් වෙනවා, පිට වෙනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා, දිගයි, කොටයි, මුලමදාග සංසිඳනවා, සංසිඳනවා වශයෙන්. සංසිඳනවා මොකෝ වෙන්නේ? ඉතුරු නම් ඉතුරු වෙන්න හැපිච්ච තැන තමයි. ඉතින් එතකොට ඇතුල් වෙනවා, පිට වෙනවා කියලා කියාගන්න බැරි වෙනවා. දැනෙනවා, දැනෙනවා කියලා මෙනෙහි කරන්න වෙනවා. ඉතින් එතෙන්දි යන්නේ විහිිත වෙලා. දඟලලා බය වෙලා දැන් ආනපනියට උනා හැපෙන තැන නැති උනා මේ කියලා කලබල වුණොත් ඒ කියන්නේ අපි අර ගේතර ආපුහම කලබල වෙනවා නන්නත්තර වෙච්චාම සන්තෝෂ වෙනවා කියන මේ ඔළුවෙන් හිටගත්ත ගතියක් තියෙනවා. ඉතින් හොඳට දැනගන්න ඕනේ රූප බලමින් දකිමින් තනින්න තැනට ගියත් ආශ්වාස ප්‍රශ්වාසයේ ඉඳලා හැපෙන තැන දකි පහත ලැබෙමින් දන්න තැනට ගියා. දන්න තැනට යන්න තමයි මේ පය පාරක් තියෙන්නේ. ඒ හැට තමයි සලායතන කියලා කියන්නේ. ආන්නේ සලායතන කොයි එකෙන් පටන් ගත්තත් ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් ਸਰවචනන්සේර සාරා සංකේ කල්පලක්ෂයක් පෙනුම් පුරුපු නිසා උන්වහන්සේ දන්නවා ගාක්ම අමාරුයි රූපේ දිගේ අපස්සට යන්න මොකද රූපේ බාහිර රූපේට නතු වෙන ගතිය මත් වෙන ගතිය එහි සැලෙන ලෙලෙන ගතියට අහු වෙන ගතිය සද්දයට අහු වෙනවට වැඩිය වැඩියි ඊගාට සද්දයකට අපි මත් වෙලා ඒ දැනුමට ඒ ලයට ලතාවට අහු වෙන ගතිය ගන්ධට අහු වෙනවට වැඩිය සරයි ඊට පස්සේ පසට දිව ඊගාවට පහසට කය ඒකයි සරුවචනසි කියන්නේ මේ සේරම එකම සමීකරණේ වැඩ කරන්නේ නමුත් කායනුපස්සන ඉස්සරහින් කියලා තිබ්බේ එතන තියෙන රූප ධර්ම බොහොම ඕලාරික නිසා ගුරුසු නිසා එතන පහසු වෙන විඥානය තප දුක හොඳට බෙදිලා තියෙනවා අර කාය විඥානයේ සෝත විඥානයේ ගහන ජීව විඥාන කියන ඔක්කොම උපේක්ෂාසගතයි කියලා කියන්නේ. කාය විඥානයේම නෙවෙයි සැප දුක් උපේක්ෂා කියන තුනම වැටෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් අපිගේ මහානාපාන සති භාවනාව වායෝ පොට්ටබ්බ ධාතුව අල්ලගෙන කරනවා. එතන පිම්බීම හැකිලිමේ භාවනාව වායෝ පොට්ටබ්බ ධාතුව පදනම් කරන කරනවා. ඒ කරගෙන යනකොට ඒ පුද්ගලයා ඒ ධර්මතාවය තුලින් යම් කිසි මේ විපස්සනාමය හෝ සුද්ධ සමතමය හෝ ඥානයක් මේ සමාධියක් ඇති කරගෙන අරමුණේ මුණට මුණ දාලා අපි නැත්තම් වෙන විදිහට කියන අරමුණේ নিমগ্ন වෙලා බොහෝ වේලා ඉන්නකොට අර නන්නත්තර වෙච්ච ගතිය නැතුව හිත ඒ අරමුණේ හිටින ගතියකට එනවා. මේ හිටින ගතියට එනකොට ඒ අරමුණේ රස වින්දනය අඩු වෙනවා. ඒක ස්වභාවයි. අරමුණු රස වෙනස් කිරීමේනේ රසය තියෙන්නේ. එහෙනම් අරමුණ ඕලාරික වෙලාවේ රසය තියෙන්නේ. එකම දේ බොහෝ වෙලා බලනකොට එපා වෙනවා. ඉතින් ඒක කල්ලාතුව දන්නේ නැත්නම් අපි හිතනවා නම් මේ අරමුණු රස හොයාගෙන යන ගතියක් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා ඉරියව් මාරු කරන්න සිද්ධ වෙනවා ගුරුවරු මාරු කරන්න සිද්ධ වෙනවා භාවනා ස්ථාන මාරු කරන්න සිද්ධ වෙනවා භාවනා ක්‍රම මාරු කරන්න සිද්ධ වෙනවා ආනාපානෙන් පිම්බීම හැකිලිමට යනවා නානා ප්‍රදේවල් ඒ ඔක්කොගෙම කරන්නේ අර ලින් හරනවා වගේ තැන් තැන් වල කවදාකවත් උල්පතට බහිඳ වෙන්නේ නැහැ. එන්නේ දකින්නකොට මොකද්ද ඒ ආස්වාස් ප්‍රසආතේ හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන හෝ එහි අතාව මේ අනිත්‍ය ස්වરૂපය හොඳට පෙනිච්ච ආස්වාස් ප්‍රසවාසී නොදැනෙන තැනට යන ප්‍රියව තිබුණු ආස්වාස් ප්‍රසවාසී එපා වෙන තැනට යන ගොරෝසුට තිබුණු ආනාපානේ සිවුම් වෙන ආදි වශයෙන් මේ අනිත්‍යත්වය අනිත්‍ය සංඥාව ලෝකයේ තේරුම් අරගත්තේ නැති කෙනෙක් නම් භාවනා කරනකොට නිත්‍ය භාවයේ බලාපොරොත්තු වෙනවා එකම අරමුණ එහෙමම තියෙන්න ඕනේ. එහෙම නොතු වෙනකොට අනවශ්‍ය දුකක් ඇති කරගන්නවා. නමුත් මේ අනිත්‍යතාවය මත වෙනකොටත් එකම දේ දිහා බලනකොට එපා වෙනකොට ඒ දුකක් එක්ක. ඒකයි මේ භාවනාවට මිනිසු නොයන්නේ. හේතුවක් තියෙනවා මිනිසුන් බලින්ද දෙයක් නැහැ මිනිසුන් නිතරම වෙනස් වෙන බවක් ප්‍රාර්ථනා කරනවා හැම වෙලාවෙම සැප වෙන දුකතියක් තියෙනවා ප්‍රයෝග කරනවා හැම වෙලාවෙම ව්‍යාපාර කර කර ඔහේ ඉන්නවා නමුත් භවනා කරන එක ඊට වඩා හුඟක් වෙනස්. ඒ පුද්ගලයා මොකක් හරි අල්ලගෙන ඒක නිට්ටය වේවා කියලා හිතාගෙනකොට අනිත්‍ය වෙච්චාම එතන දුකක් ඇති වෙනවා. අනිත්‍ය භාවය අනිත්‍ය වශයෙන් දකිනකොට ඒ දුකක් ඇති වෙනවා. එක මේ මේ අඥාන උපේක්ෂාවෙන් එන මෝඩ දුක. පස්සේ ඒක ධර්මමය දුක. ඒ අනිත්‍ය භාවය එනකොටම එයාට විපරිණාමයක් තියෙනවා මට අල්ලගත්ත දෙයක් අල්ලගත්ත විදිහට තියාගන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒක පරිණාමයට ලක් වෙනවා වෙනස් වෙන සුළු කතියට ලක් වෙනවා. ඒ වගේම අඤ්‍යතා භාවයකටපත් වෙනවා. අන්ධයක් බවටපත් වෙනවා. හැම වෙලාවෙම අන්ධයක් බවටපත් වෙනවා. ඉතින් මේක ඒ තිබුණු තාලෙම නඩත්තු කරන්න උත්සාහ කරන්න ගත්තාම ගඟක් කියලාට හරවන්න හරනවා. මේ ලෝකේ තියෙනා වූ මේ වෙනස් වෙන සුළු බව දිහා බලලා ඒක එහෙම නොවිය යුතුයි මෙන්න මෙහෙම විය යුතුයි කියලා සංස්කාරයක් කරන්න පටන් අරගත්තොත් ඉතින් මේ මනසයෙන් දෙයියන්ගේ පිට තමයි. මුසාවඥාගේ පැහැදිලිව කියන චක්කුම් බික්කවේ අනිච්ච විපරිණාමින් අඤ්‍යතා භාවි. රූපා අනිච්ච විපරිණාමිනෝ අඤ්‍යතා භාවිනෝ මේ දෙක මතින් හටගත්ත විඥානය කොහොමනම් නිත්‍ය භාවයක් හිතියේ. ඉතින් මෙන්න මේ විඥානයාගේ දිගට පවතිනවා කියන පවතින ලෝකෙක ਸਰවඥාන්සේ පෙන්වන්න හදනවා මේ දේ දකින්න විඥානයේ පවා නිසා හට ගන්න දෙයක් හට ගැනීමට හේතු වෙන මේ ප්‍රත්‍ය ධර්ම දෙකක් වෙනස් වෙන සුළු ධර්ම දෙකක් ඒ නිසා මේ විඥානයාගේ ක්ෂණ භංගුර භාවයේ අන්තර බෙහෙදේ කියලා මේක ලොකු සංස වචනයක් හදලා තියෙනවා දැකගත්ත දවසට අන්තර බෙහෙදයක් නැතුව විචිත්තත්වයක් ගන්න බෑ ඒක කැඩි කැඩි වෙනස් වෙන නිසා තමයි විචිත්තත්වයක් තියෙන්නේ ඒ විචිත්තත්වය දැකපු දවසේ ආය රූප වල විචිත්තත්වය සද්ද වල කන රසායන භාවය ගඳ සුවඳ වල විචිත්තත්වය, රසය විචිත්තත්ව, පහස විචිත්තත්වය කියනවා මොන්ටිසෝරි වැඩ. ළමා වැඩ. පුළුවන්කම ඇත්ත. එතන තමයි අල්ලන්න පුළුවන් තැන. නමුත් අල්ලගන්න නරක නරකක් නැහැ. මේ පටන් ගන්න හොඳයි. නමුත් කවදාකවත් ඒ වැඩේ කෙරුවොත් මේ විඥානයාගේ යත්තා වූ විචිත්‍රත්වය, විඥානයේ යත්තා වූ ඒ චපලස් භාවය, අන්තර බෙහෙදය, ක්ෂණ බංගුර භාවය දකින්න බෑ. ඉතින් මෙන්න මේ දෙක අතර වෙනස තමයි විඥානයක දිගට පවතින ස්රෝතයක් නැත්නම් භව අග්ගයක් සමහර භවංග කියලා කියනවා. ඒ එවැනි දිගට පවතින ගතියත් ඒක ඒ තරම්ම විචිත්‍ර වෙන්න හේතුව ඒ තරම්ම කැඩෙන සුළු ගතියක් වාට යනවා කියන මේ අන්ත දෙක ගැටලන්න තියෙන එකම සංදිස්ථානය තමයි සමාධිය. සමාහිතෝ භික්කවේ ජානාති පස්සති දේවල් හොයලා රස වින්දනයේ ඉట్లా ඉන්න හිතකට කවදාකවත් ඒ විඥානයේ ක්ෂණ බංගුර බවක් අන්තර බෙහෙදක් දක්වන්න හම්බ වෙන්නේ නැහැ. විඥානෙට හේතු වෙන රූපයේ රූපා අනිච්චා විපරිණාමිනෝ අඤ්‍යතා භාවිනෝ කිනක දක්වන්න හම්බ වෙන්නේ නැහැ. චක්කුං අනිච්චං විපරිණාමි අනිච්චා භාවී කිනක දක්වන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මුලින්ම මේ ධර්මතාවය මොකද්ද මේ අඤ්‍යතා අනිච්ඡං කියන එකත් විපරිණාමී අඤ්‍යතා භාවිනෝකි භාවී කියන එක මූල ධර්මයක් වශයෙන් හිතට වද්දා ගන්න වෙනවා. පිළිගන්න වෙනවා සුතමේ අහලා. නැත්තම් චින්තාමය වශයෙන් කල්පනා කරලා ඊට පස්සේ ඒ අනුව බලන්න පටන් අරගත්තොත් නම් හැම රූපෙකම ඒ ක්ෂණ බංගුර භාවයේ තියෙනවා. හැම බලන ඇහැකම ඔය ක්ෂණ බංගුර භාවයේ තියෙන නිසා විඥානයේ ෂය ක්ෂණ බංගුරයි කියලා හිතා ගන්න පුළුවන්. එහෙම නොවුනොත් අපි වෙන දෙයට අපි කියනවා මේ ඝන සංඥාවට වැහුණා, සන්තති ඝණයට වැහුණයි කියලා. සංචිතයනට වැහුණාට පස්සේ යාට පේන්නේ විඥානයගේ විපරිණාම ගතිය. ඒක පේන්නේ මා අවුරුදු 10ත් හිටියේ මම්මයි, 20ත් මම්මයි, 30ත් මම්මයි, 40ත් මම්මයි, 50ත් මම්මයි කියලා දිගට ඒක ඉස්තර භාවයක් දකින්න. නමතර අනිත්‍ය ලක්ෂණය බලන්න පටන් අරගත්තොත් ඉදා ඉඳලා අද දක්වා අපේ රුචි අරුචිකම් වල අපේ පෞරුෂත්වයේ මොනතරම් වෙනස්කම් වෙලා තියෙනවද? ඒක පිළි අරගත්තට පස්සේ ජීවිතයේ යථාර්ථයට බොහොම කිට්ටු කරන ගතියක් තියෙනවා. ඒක නිසා එහි යත්තා වූ මේ ක්ෂණ බංගුර භාවයේ දකින්න නම් බුදු කෙනෙක්ගෙන් බණ අහන්න ඕනේ. ඇහුවට පස්සේ තමයි ඒ ඝන සංඥාව කැඩුනට පස්සේ සන්තති ගණේ කැඩුනට පස්සේ තමයි මේ පුද්ගලයාට ඒ වස්තුව කැත්තා වූ උදේවාය දෙක එහෙම නැත්නම් මේ භංගය දැක ගන්න පුළුවන්. ඉතින් ඒක මොනවාක්වත් දකින්න නැතුව දකින්න දකිතේ අනිච්චං අනිච්චං අනිච්චං මේ දුක්ඛං දුක්ඛං දුක්ඛං කියලා මෙනෙහි කරාට කවදාකවත් ඔය කියන වෙනස ඇති වෙන්නේ නැහැ. ඒක ඇත්තටම මූල ධර්මයට ගරු කිරීමක් බව. හැබැයි භාවනාවකත් බව. හැබැයි මොකදාගත් පෞෂත්ව වෙනසක් වෙන්නේ ඒක නිසා අනිත්‍ය කියන එක තුන් ආකාරයට කඩලා ඉගෙන ගන්නයි අපි මතක් කරගන්නේ. අනිත්‍ය ලක්ෂණය දැනගන්න ඕනේ. අනිත්‍යානුපස්සනාව දැනගන්න ඕනේ. ඒ අනුව පහළ අනිත්‍යානුපස්සන ඥාණය දැනගන්න ඕනේ. අන්තිම ලක්ෂණය කියලා කියන්නේ ඒක මෙනෙහි කරලම දත යුත්තක් මිස උදේ දිර බයිනෝ හැන්දෑව විර නගිනවා උදේට ඊට නගිනවා හැන්දෑවට ඊට බහිනවා කියන එක කල්ප කෝටි ගණන් මිනිස්සු දැකලා තිබුණා. කවදාකවත් ඔකේ අනිත්‍යතාවය මතුනේ නෑ. සර්වඥාන්සේ සමතක් කරනවා හැම චිත්තක්ෂණයකම හැම රූපයකම හැම චක්ෂුෂයකම උපාද වය භංග භාවය තේරුම් අරගන්න ඕනේ. හැම චිත්තක්ෂණයකම මේ ඉර නගින ගතියක් පහින ගතියක් තියෙනවා. දවසකට නෙවෙයි, අවුරුද්දකට නෙවෙයි. ආහනේ ගතිය දකින්න නම් ඒ කියන්නේ උපාද වය භංග ස්වභාවය මුලින් හිතලා තිබුණ නැත්තම් ඒ පුද්ගලයාට කවදාකවත් මේ ගලන ගඟක ගතියක් පේන්නේ නැහැ. ඒක පේන්නේ ඒකාකාර සංතතියක් පේන. ඒ සංතතිය කැඩෙනකම් සමාධිය දියුණුවොත් මිස අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරාට ಗುಣ වෙනසක් ඇති වෙන්නේ. නමුත් එතන තියෙන පොඩි පරහක් ඒ බව තේරෙන පටන් ගන්නතර පස්සේ අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරත් එකයි නැතත් එකයි. ඒක නිසා අත්‍යවශ්‍ය භාවයක් නැහැ. එතෙන් යනකොට ඒක එපයි කිව්වත් අනිත්‍යතාවය තමයි පේන්නේ. ඒ නිසා අනිත්‍ය ලක්ෂණය කියන එක දැනගන්න ඕනේ. ඔය සාමාන්‍ය වැටිකලයක් ඇදලා ගිය ගමන් අනිච්ඡං කියන එකත් ලෝකේ පවතින ව්‍යවහාර සම්මත අනිත්‍යයක් තමයි. ඒක කවුරුත් පිළිගන්නවා. ඒක පිළිබඳ අසත්‍ය පිළිබඳ පාදයක් නැහැ. මුත් ඊට වඩා හුඟක් සියුම් උටත්‍රිය මේ රූප ධර්ම ලිහලා ලිහලා අන්තිම සියුම් කරලා ඒකේ අනිත්‍යතාවය බැලීම තමයි නැත්නම් ඒක පිළිගැනීම තමයි අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ හැම චිත්තක්ෂණයකම හැම වස්තුවකටම ඒකයට ආ වූ උපාද වය භංග ස්වરૂපේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියන භාවයේ අපි දක්නාසුළු වෙන්න ඕන. ආනේ తত্ত্বය උපාද වය භංග ස්වરૂපේ දකිනවනම් ඒ පුද්ගලට තේනවා චිත්තක්ෂණ පාසමේව විපරිණා වෙනස් වෙනවා. මෙහි අපි ගන්න අරමුණ මෙහි අපි ගන්න නිමිත්ත తాවකාලිකයි. කවදාකවත් මේකත් එක ඊගාවයකට බලංගු නැහැ. ඒක නිසා මේකේ අඤ්‍යතා භාවයක් තියෙනවා හුත්වා අභාවෝ කියලා තියෙන වෙලා නැති වෙන එකයි තියෙන්නේ. වීම අපි අල්ලගත්ත නිසා. ලෝකේ දේවල් අපි අල්ලගත්ත ටික තමයි අපිට දුක දෙන්නේ. අල්ලගත්ත ටික තමයි අභාවයටපත් වෙන්නේ. අනිත්‍යව අභාවයටපත් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ. නමුත් අභාවයටපත් උනායි කියලා අපිට ඒකේ ගැම්මක් එන්නේ නැහැ. අපිට ඒක වදින්නේ නැහැ. ඉතින් මේක අද භෞතික විද්‍යාව දිගේ අන්තිමටම ගිහිල්ලා මේ මිනිස්සුયો බාහිර වස්තු කඩලා කඩලා කඩලා කඩලා බලන යනකොට අද මෙතෙන්ටම ඇවිල්ලා තියෙනවා. මේ මිනිස්සු කියලා තියෙනවා යමක් මිනිස්සෙක් දැක්කොත් දැකපු තැන ඉඳලා ඒ වස්තුව වෙනස් දෙයක් බවට පත් වෙනවා කියලා නොදැක්කොත් ඊටදී හාත්පසින්ම වෙනස් කියලා. චක්කු විඥානයක් වැටෙන්නම ඕනේ වස්තුවක් දෙයක් බවට පත් වෙන්න. දෙයක් යමක් දෙයක් වඩටපත් වෙන්නේ. නැත්නම් ඒක තියෙන්නේ හුදු ශක්ති විශේෂයක් වශයෙන් ඒක කාටවත් අයිති නෑ. කවදාකවත් ඇති වෙන්නේත් නෑ. කවදාකවත් මැරෙන්නේත් නෑ. කවදාකවත් වෙනස් වෙන්නේ නැති ශක්තිය. දැකපු ගමන් ඒක දෙයක් වාටපත් වෙනවා දෙයක් වාටපත් වෙච්ච ගමන්ම අන්දයක් වාටපත් වෙනවා හුත්වා භව ස්වરૂපේ ඉතින් මේක නිසා ඉස්සල්ලා හිතුවේ දකින්න දේෙන් දකින්න සම්පූර්ණ ස්වාධීනයි කියලා ඒ නිසා ඒගොල්ලෝ කිව්ව ඕනම පරිශ්‍රණයක් ඕ දෙතුන් පළ කරපුවම එකම නිදර්ශනය එකම උත්තරේ දිය යුතුයි පරීක්ෂණ නිරීක්ෂණ නිගමනේ සමාන විය යුතු. දැන් පෙන්නනවා පුද්ගලයෝ දෙන්නෙක් බැලුවොත් දෙකක් කියලා. එකම තැන තියලා පුද්ගලයෝ දෙන්නෙක් බැලුවොත් දෙකක්. මොකද මේ පුද්ගලයෝ දෙන්න දෙන්නේ කියලා. මෙතෙන් ගියාට පස්සේ මෙතෙක් ගෙනාවු කිසිම ඒ විද්‍යානුකූල නිරීක්ෂණ සහ අර්ථකථන අලුත් දේවල් වලට පෙන්වලා දෙන්න බැරිලා තියෙනවා. නමුත් සරුවචාන්සේ දේශනා කරලා තියෙනවා යේන යේන මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් උඹ මඤ්ඤනා කරොත් මේක මම මාගේ ආත්මය කියලා ඒ හේතුව නිසා මේක අන්ධයක් වාටපත් වෙනවා. උඹත් එකෙන් අන්ධයක් වාටපත් වෙනවා කියන්නේ. මඤ්ඤනා නැත්තම් ප්‍රශ්නකුත් නැහැ. මඤ්ඤනා කරගෙන අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨියක් තියෙනවා. දකින්නේ මමයි. දැක්කේ මමයි. දැක්ක දේ මගේ. මමගේ ආත්මේ කියාගත්ත ගම එයින්ම අපේ මොකද්දෝ ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒ වස්තුව අනිත්‍ය භාවයට ගිල දුකක් ඇති කරනවා. බලපු මම ඊගාසරේ වෙනස් දෙයක් දකින්න නිසා අනතුරකට ලක් වෙනවා. ඒ නිසා මේක හැමදාම පවතින මේ ක්ෂණ බංගුර භාවයේ අන්තර බෙහෙදේ දුරට දැනගෙන මේ ඝන සංඥාවට අහුනොත් වෙන තත්වයක් ඝන සංඥාව ලිහලා බලනකොට වෙන එකක්. සන්තතිය වශයෙන් ගන්නකොට එකක් එක එක ජවනිකා වශයෙන් රූප රාමු වශයෙන් කඩලා බලනකොට එකක්. ආනේ දෙක අතර වෙනස තමයි සමාධිය කියන්නේ. නිසා භාවනාදී අපි කරන්න බලාපොරොත්තු වෙනන්නේ සමාධිය ඇති කරගන්නයි. සමාධිය ඇති කරගත්තාම සම්පූර්ණ මේ ධර්මයේ ධර්මයේ වශයෙන් තේරෙනවා. එතකොට ධර්මයේ තුලින් බුදුන් දැක්ගැනීමේ ශක්තිය ඇති අපි බලාපොරොත්තු වෙමු මේ විදිහට අනිකුත් ආයතන ධර්මවල කොහොමද මේ ගැටේ වදින්නේ? ඒ තුලින් ਸਰවඥාන්සේ මේ සලායතන නිරෝධයේ තුලින් මේ බලාපොරොත්තු වෙන්නා වූ ඒ විමුක්තිය ළඟා කර දැමීමට මේ සූත්‍රයෙන් විග්‍රහ කරන්න කියන කණිදාසට ඉදිරි කළා අදට ලැබිච්ච කාලේ හමාර වීම නිසා ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දිනාටම ඒ තම තමන් කරන්නා වූ භාවනාව තුළින් අදාළ සලායතන ධර්ම නිරෝධ වීමේ තරුවචනන්සේ බලාපොරොත්තු වුණා වූ ඒ අවසාන නිෂ්ඨාවට ළඟා වීමට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට නිමිත් ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා.